කල්යාණ මිත්‍රවරුනි බොහොම මහා වැත්තට අපි අවතින්න තියෙන්නේ අකුණු ගහනවා එන පුපුරනවා අනෝරා වැස්සක් ඉතින් අපේ සමහර විට ගමන් බිමන් සීමා කරන්න වෙනවා. අපි හිතාගත්ත සමහර සැලසුම් වෙනස් කරන්න වෙනවා. එකපාරට මේ වගේ වෙලාවක වහිනකොට ඒක ඒ වැස්ස බොහෝමයක් මිනිස්සුන්ගේ සත්තුන්ගේ ගහකොළ මේ හැම එකම වැඩසටහන් වලට බාධා වෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම වැස්සකට අපි ඉස්සර කැමති නැහැ. සාමාන්‍යයෙන්. ඒක තමයි සාමාන්‍ය මිනිස් ස්වභාවය තමන්ගේ කටයුතු වලට එකපාරට බාධාවක් එනකොට ඊට අකමැති වීම ඒක අමනාප වීම නොසතුටු වෙන එක නොවැත්තනම් හොඳයි කියලා හිතන එක දැන් භාවනා කරන්න උත්සාහ කරන අයෙක් විදිහට ධර්මානුකූලව ජීවිතයේ තේරුම් ගන්නට ලෝකය දකින්නට උත්සුක වෙන අයෙකු විදිහට මේ දිහා අපට බැරිද බලන්න අපේ භාවනාවට උදව්වක් වෙන විදිහට ඒකම කිසියම් අවබෝධයක් ලැබෙන විදිහට දැන් පළවෙනි කාරණය තමයි අපිට අඳුනගන්න පුළුවන් අපේ හිතේ මේ වැස්ස නිසා මොකද වෙලා තියෙන්නේ කියලා. ඇඟනම් තෙමිලා ඇඳුම් තෙමිලා ඒ ඒ ශාරීරික වශයෙන් මේ වැස්ස නිසා වැස්ස අපිට බලපාලා තියෙන ආකාරය සනිකවම සමහර විට අපලිත වෙන්න පුළුවන් දීර්ඝ කාලින වශයෙන් දවස් දෙක තුනක් යනකොට. නමුත් දැන් බැලුවොත් මේ මොහොතේ බැලුවොත් මේ මහා වැස්ස නිසා ඒකට අහු වෙච්ච හැමදෙනාම දෙමෙනවා දෙක පරිත වෙනවා එහෙනම් ඇඳුම් හිතන් සෙත් වෙනවා ඒ කායික පැත්තෙන් අපේ හිතට වෙන්නේ මොකද්ද කියන කාරණය ගැන ටිකක් අවධානය යොමු කළොත් අන්න අපිට හොයාගන්න පුළුවන් අර අපිට තිබ්බනම් අද සැලසුම් ගමන් බිමන් ඒවා කරගන්න බැරි වෙයි කියන හැඟීම ඇඳුම් වේලා ගන්න තිබ්බනම් ඇඳුම් වේලෙන්න දාලා නම් තිබ්බේ. අ ඉතින් හුඟක් එලිමහන් කටයුතු ඒව ඔක්කොම නැත් කරගන්න බැරි වෙයි කියන ඒ සිතිවිල්ල නිසා අපේ හිත ටිකක් අකහණයකටපත් වෙන්න පුළුවන් කුංචි දුකක් ඇති කරගන්න පුළුවන් වැස්ස ගැන කුංචි අමනාපයක් වෙන්න පුළුවන්. ඒතර භාවනා කරන කෙනෙක් විදිහට අන්න කළ හැකි කළ යුතු පළවෙනිම කාර්යය තමයි මේ ඇඟට වගේම හිතට මොකද වෙන්නේ කියලා අඳුනගන්න එක. දැන් දෙවෙනි එක තමයි භාවනාවක් විදිහට අපිට පුළුවන් මේ වැස්සටම අවධානය යොමු කරන්න ඉන්න. මේක ඉතාම ඉතාම පහසු භාවනාවක් අපේ ඇහැ හෝ කන ඇහැ සහ කන පාවිච්චි කරලා කළ හැකි භාවනාවක්. මුත් මෙන්න තැනක තියනවා නම් අපිට ඉන්න ඇස් දෙක ඇරලා මේ වහින හැටි දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් සමත භාවනාවක් විදියට මේ ඊටාම රමණීය භාවනාවක් ඊටාම සහතු භාවනාවක් ඊටාම රසවත් භාවනාවක් කොහොමද වැහි බින්දු ඉහළ සිට පහළට වේගයෙන් ඇදහැරෙන්නේ අමන සුලකට යටත්ව කිසියම් ආනතියකින් කෝණයකින් කොහොමද එකක් පසුපස එකක් විශාල දිය කැට මේ මහ පොළොවට අහසේ සිට ඇද වැටෙන්නේ කියලා. ඉතින් ඒ දිහා බලන් ඉන්නකොට අර ආස්වාද ප්‍රස්වාස එහෙම නැතිනම් Tamangeම අරමුණකට හිත එකඟ කරනවට වැඩිය පහසුවෙන් හිත එකඟ වෙනවා කරගන්න පුළුවන් මේ වැස්ස වහින විදිහ දිහා බලාගෙන ඉන්නකොට. බොහොම පහසෙන් තමන්ට කරදර කරන සිතිවිලි වලින් අයින් වෙන්න පුළුවන්. ඒවා අතහැරලා දාලා එන්න පුළුවන් වැස්සට වර්තමානයේට තේන දෙයක. ඒක ඇහැට ප්‍රියයි. ඇහත් සිතියම් ජීවයක් ලබනවා වැස්ස වගේ වතුර වගේ දෙයක් දිහා එක දිගට බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් රූපවාහිනිය බලනකොට ඇති වෙන වෙහෙස, විඩාව, වේදනාව නැති වෙලා යන විතරක් නෙමෙයි ඊට හාත්පසින්ම වෙන කිසියම් ජීවයක්, සැහැල්ලුවක් දැනෙකට පවා ලැබෙනවා. ඊළඟට ඇස් දෙක වහගෙන ඇහෙන දේ දිහා අවධානයෙන් ඉන්න පුළුවන්. මේ හඬට, වහින හඬට හොඳට බලන්න එයින් පිට හිත දුවන්නේ නැහැ. ඔය වැස්සේ වැස්සේ වැස්සේ එතන නතර වෙලා හිත හුඟා දුරට මේ වර්ෂාවේ නාදයක් එක්ක පවතිනවා. ඉතින් ඒක දෙවෙනි භාවනාව අපිට කරන්න පුළුවන් සමත කොටසටයි කාරණා තුනක් එක තමන්ගේ හිතේ වෙලා තියෙන දේ හිතට වෙච්ච බලපෑම දෙවෙනි එක දෘශ්‍යමය භාවනාවක් බලාගෙන ඉන්න එක වර්තමානයේ හිත තියාගෙන පේන දේත් එක්ක තුන්වෙනි භාවනාව ඇහෙන දේත් එක්ක හිත තියාගෙන වර්තමානයේ මේක ඉතාම පහසෙන් සිතක් සංසුන් කරගන්න පුළුවන් ඔය බලාගෙන යන දිය දහරාවක හඬට දිය ඇල්ලක හඬට වර්ෂාවක මේ නාදයට ඇහුම්කන් දීමෙන් ශ්‍රවණය කිරීමෙන් ඊළඟට මේ සමත කොටස දැන් ඊළඟට හතරවෙනි කාරණය තමයි ටිකක් මේ ගැන අපිට සිත්යම් භාවනාවේ තව කොටසක් තියෙනවා මේ මෙනෙහි කිරීම කියලා නැතිනම් ගවේෂණය කිරීමක් මේ වැස්ස ගැන අපිට පේන දේ වැස්සයි අපි අතර තියෙන සම්බන්ධතාවය දැන් අපිට මේ ගැන ටිකක් කල්පනා කළොත් මේ වර්තමානීය වැස්ස. දැන් වර්තමානීය ගත්තොත් එහෙම වැස්ස. එතකොට මේ වර්තමාන වැස්සට අතීත හේතුවක් තියෙනවා මොකද්ද? ඒ ගහණී භවණයේ වුණු වලාකුළු. එතකොට මීට මොහොතකට මිනිත්තු කීපයකට හෝරා කීපයකට කලින් ඝනීභවණය වුණු මහ වලාකුලක් තමයි නැතිනම් වලාකුළු තමයි මේ දැන් වර්තමානයේ වැස්ස බවට පත් වෙලා තියෙන්නේ. දැන් මීට කලින් මේ වැස්ස තිබුණේ තිබුණේ වලාකුළු. එතකොට මේ වර්තමානයේ වැස්සට සම්පූර්ණයෙන්ම වෙනස් ඒ ස්වභාවය පාට බර හැඩ ව්‍යුහය සම්මුතිය ඔක්කොම සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතියකින් තමයි මේ වැස්ස පැවතුනේ වලාකුලක් විදිහට. ඒ ආසන්නම හේතුව ආසන්නම රූපය මේ වැස්සේ අතීත. ඊළඟට ඊළඟට අනාගතයේ පැත්තෙන් බැලුවොත් ඊළඟට මේක වතුර පාරක් බවට පත් වෙන්නේ. පොළවට වැටෙන ගමන්ම වැස්ස ඉවරයි. ඊට පස්සේ ඒවා කාණු දිගේ, දිය පාරවල් දිගේ ගලාගෙන යන වතුරක්. අපි ඒකට කියන්නේ වැස්ස කියලා. ඒ වැස්සේ තියෙන එකම ලක්ෂණයක්වත් ඒක නෑ. කුංචි කුංචි දිය පහරවල් ඒවට අපි එක එක නම් කියනවා කාණු දිගේ යන වතුර කියනවා එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඒක ඇලවල් වලට එකතු වෙනවා තව එහාට ගියොත් ඇලවල් ගිහිල්ලා අතුගංගා එතකොට අපි කියන්නේ කානු කියලා දියපාරවල් කියන්නේ ඇල කියනවා ඇල ඊළඟට අතුගංගා කියන එකට ඇලක් කියන්නේ ඊළඟ ගංගා කියනවා දැන් ගංගා කියපු තැන අර එකක්වත් නැහැ ඉතින් එතනිනුත් එහාට අපි අවධානය යොමු කළොත් ඒ මුහුද බවටපත් වෙනවා ඒ අනාගතයේ පැත්තේ එතකොට අතීතයේ පැත්තෙන් වලාකුළු ඉතින් වලාකුළු වලට කලින් අපිට පුළුවන් නම් තවත් එහාට අවධානය යොමු කරන්න ඒ ඝනී භවණය වෙන්න කලින් ඊට කලින් ඒවා සැහැල්ලු වලාකුළු විදිහට පැතිරිලා තිබ්බා ඊටත් කලින් මේ වැස්ස දැන් අහසින් පොළවට වැටෙනවා වගේම පොළවෙන් අහසට යනවා වාෂ්ප විදිහට තේින්නේ නැහැ ඒක සාමාන්‍යයි වැස්ස පෙවුනට අපිට මේ ඇදහැලෙන වැස්ස පෙවුනට ඉහළට යන ඒ ජල වාෂ්ප සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. එතකොට එතන හැබැයි නොපෙනුනත් හොයාගන්න පුළුවන් එහෙම තිබුණු බව. කොහෙන්ද මේ ජල වාෂ්ප සූර්යාලෝකයෙන් නිසා ඉහළට ගියේ? ජලාශවලින් විශේෂයෙන් මහ මුහුදේ. එතකොට බලන්න දැන් මේ වහින වැස්ස ගිහිල්ලා එකතු වෙන්නේ මහ මුහුද. ඊළඟ ආපහු මහ මුහුද වාස්ප බවටපත් වෙනවා වාස්ප වලාකුල් බවටපත් වෙනවා වලාකුල් ඝනීභවණිය වූ වලාකුල් බවට ඒ වැස්ස බවටපත් වෙනවා මේ එක තැනකවත් නෑ නතර වීම අපි මේ නම දෙනකොටම වැස්ස කියනකොටම එය පත් වෙලා ඉවරයි වතුරක් බවට ඇලක් බවට දොලක් බවට ගඟක් බවට මුහුද බවට දැන් මෙන්න එක කාරණයක් අපිට මේ ගැන ටිකක් මෙනෙහි කරාම පැහැදිලි වෙන මේ වැස්ස කියලා කියන්නේ ආරම්භය නොදන්නා ඒ වගේම අවසානය නොදන්නා අතීතයේ මෙතනයි කිව නොහැකි අනාගතයේ අතනයි කියා නැවතුම් ටිකක් ලැබිය නොහැකි නොනවතින ක්‍රියාකාරීත්වයට වර්තමාන ප්‍රතිඵලයයි මේ මොහොතේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය තමයි අපි පේන්නේ, ඇහෙන්නේ, ඇඟට දැනෙන්නේ ඔක්කොම. එතකොට එය වෙනස් වෙන දෙයක්. ඊට කලින් ඔය ස්වභාවය නෙමෙයි, ඊට පස්සෙත් ඒ දේ නෙමෙයි, මේක වෙනස් වෙන ස්වභාවය. එතන මේ කාරණේ අපි අවබෝධ කරගත්තොත් වැක්ක තුලින් අපිට බලන්න පුළුවන් මේක පොදු වෙන්නේ මේ ධර්මතාවය මේ සිද්ධාන්තය මේ විද්‍යාත්මක න්‍යාය පොදු වෙන්නේ වැස්සට විතරද නෑ ඇයි අපිට එහෙම අදාළ නැද්ද බලන්න අපේ ශරීරයේ ශරීරයට ඒක අපි ආහාර ගන්නවා එතකොට ආහාර එළියේ තියෙනවා ඊළඟට අපි ඒක ඊළඟට ගත්තාම ඒක මගේ ආහාරය වෙනවා ඊළඟට ඒක මං අනන බත්තික මං අපන බත්තික ගිලින බත්තික ඊළඟට ඒක මගේ ආමාශයේ තියෙන මං නොදිර වූ ආහාරක් විදිහට ඊළඟට ඒ දිර වූ ආහාර බවට පත් වෙනවා ඊළඟට ඒ ආහාර ආහාරවල තිබ්බනම් කිසියම් ගුණාගුණයක් හොඳක් නරකක් මොනවා තිබ්බත් ඒ හොඳ හා නරක ඒ ගුණ සහ අගුණ පත් වෙනවා මගේ ගුණයක් මගේ අගුණයක් බවට නැවතුණත් ඒ ආහාරයේ ගුණාගුණයක් නෙමෙයි. එයපත් වෙනවා මේ ශරීරයේ ගුණයක් හෝ අගුණයක් බවට. ඉතින් ගුණයක් බවට පත් වුණොත් ඒ ශරීරයට ශක්තියක් ලැබෙනවා. අගුණයක් බවට පත් වුණොත් ශරීරය ලෙඩ වෙනවා. එතකොට ඒ ශරීරය ලෙඩ වෙනකොට මනන් අපි කියන එක කෑමකින් ලෙඩ වුණේ හැබැයි කවදොරටත් ඒ ආහාරයක් නෙමේ ලෙඩේ හේතුව ශරීරයේ කොටසක්. ශක්තියක් ශරීරයේ කොටසක්. ඊළඟට එය මගේ කොටසක් ඊළඟට අපි දාඩිය වශයෙන්, කඳුළු වශයෙන්, මල මුත්‍රා වශයෙන් ඊළඟට පිට වෙනවා. ඊට පස්සේ තවදුරටත් මගේ කොටසක් නෙමෙයි නැවතත් ඒක සබාධමට එකතු වෙනවා. ඉතින් මේ සබාධමේ චක්‍රයට එකතු වෙලා නැවතත් ආහාර විදිහට දීර්ඝ ගමනකින් පස්සේ අප කරාම එන්න පුළුවන්. ඒතර මේ වැස්සේ තියෙන මේ සක්‍රාකාර පැවැත්ම අප තුල සිද්ධ වෙනවා. ශරීරයේ වෙනවා. උෂ්ණ වෙනවා. ආස්වාස කරනවා ඒ ටික පෙනහළු වලට යනවා ඊපස්සේ ශරීරයේ ලේත් එක්ක එකතු වෙනවා ශරීරයේ හැම සෛලයක් එක්කම එකතු වෙනවා ඒ හැම සෛලයකම තිබුණු යම් යම් කොටස් නැවතත් රුධිරයට එකතු වෙලා ප්‍රස්වාසයේ වශයෙන් පිට වෙනවා. එතකොට ආස්වාසයේ මම වෙනවා. මම වුණු ප්‍රස්වාසය මම නොවන පොදු සබා දහමත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔබ දීර්ඝ ගමනක් ගිහිල්ලා කවදා හරි වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා නැවතත් මේ නාස්කුඩු වෙන්න ඇතුල් වෙලා මම වෙන්නට පුළුවන්. හැබැයි ඊට කලින් මමනවන බොහෝ දෙනෙකුගේ නාස්පුඩු වලින් ඇතුල් වෙලා ඒ අය බවටපත් වෙලා පිට වෙලා ඒ අය නොවන අය බවටපත් වෙලා තවත් තවත් අය බවටපත් වෙලා ලොකෝ සංචාරයෙන් පස්සේ නැවතත් මම බවටපත් වෙනවා. අපෙන්න පුළුවන්. ඉතින් මේකේ මුලකුත් නෑ අගකුත් නෑ හරියට වැස්ස වගේ. ඉතින් හැම දෙයකටම මේ ධර්මතාවය පොදුයි. මොන ධර්මතාවයේද මේ හේතුඵල ධර්මතාවය මේ නොනවතින සක්කාකාර ධර්මතාවය නමක් දීලා නවත්ත ගන්න බැරි ධර්මතාවය. නමක් දෙනකොටම ඒ නම පාවිච්චි කරන්න බැරි තත්යකට ඒ දේපත් වෙනවා. මෙන්න වැත්ත තියෙනකොටම ඒ අපි කියපු වැහි පොදවල් ටික තවදුරටත් වැස්ස නොවන අලුත් දෙයක් බවට පත් වෙලා පොළොවට වැටෙනවත් එක්කම ඒ වැටිච්ච ටිකට අපිට කියන්න බෑ මෙන්න වැස්ස කියලා. වයින්ද කලින් කියන්නත් බෑ මෙන්න වැස්ස කියලා. ඒක හිතටත් බලපාන. දැන් සතුට ගන්නකෝ දැන් අපි යමකින් සතුට වෙනවා මොනවා හරි අහලා සතුට වෙනවා. එතකොට හිතේ ඔන්න ලොකු සතුටක් තියෙනවා. ඊළඟට ඒ සතුටින් අපි කෙනෙක් මුණ ගැහුණාම දැන් අපි ලොකු සතුටකින් ඉන්නේ කෙනෙක් මුණ ගැහෙනවා මුණ ගැහුණාම අපි කටපුරා hina වෙනවා. හදවතින්ම hina වෙනවා. මක් නිසාද අපේ හදවතේ මොහොතේ සතුට පැවති නිසා. ඉතින් එතකොට ඒ තැනත්තාගේ හිතත් සතුට වෙනවා. දැන් මගේ හිතේ තිබ්බ සතුට නිසා ඒ සතුට මගේ මුව තුලින්, මූණ තුලින්, සිනහව තුලින්, වචන තුලින් එළියට ගියා. ඒ සතුටයි එළියට ගියේ. ගිහි යනකොට අරයට පෙනුණු දේ එයාගේ ඇහැ තුලින් ඒ සතුට ඇතුල් වුණා ඒ තැනත්තාගේ හිතට. එයා දැක්කේ මගේ මූණ විතරක් නෙමෙයි සිනහව විතරක් නෙමෙයි ඒ මෝහනට සිනහවට පිටපතින් තිබුණු සතුටත් එයාගේ ඇහැතුලින් පිටට ගියා. ඒතර මම කතා කරා නම් කොහොමද කියලා අහුවනම් ඒ ඒ ශබ්දය විතරක් නෙමෙයි කනට ඇතුළුනේ ශබ්දය පිටපතින් තිබූ සතුට මගේ හිතේ තිබුණු සතුට එයත් ඇතුළුනා. ඉතින් එයාගේ හිතත් සතුට මගේ හිතේ තිබ්බ සතුට නිසා ඒ මා දුටු තැනැත්තගේ හිතක් සතුට වෙනවා. ආරියට පහනකින් තවත් පහනක් ඇවිදුනා වගේ. මේ පහනින් නිසා මේ පහන් දැල්ල නිසා එතනක් දැල්ලක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් හරි ඒ තැනැත්තත් සතුටින් ඉන්නවා. එතකොට ඒ ඒ තැනත්තට මුණ ගැහෙන අයටත් ඒ සතුටින් තමයි ඒ තැනත්ත ටිකක් හරි කතා කරන්නේ. ඒක අඩු වෙන්න පුළුවන් හරියට වැස්ස වගේ දිගටම එක විදිහට වහින්නේ නැහැ. එන්න අඩු වෙනවා. ඒක ටික දුරක් යනවා ඔය. ඔය සතුටේ වර්ෂාව ටික දුරක් වහිනවා. පුද්ගලයෝ කීප දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ආපහු මට එන්නත් පුළුවන්. එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා නැවතත් ඒ තත්වයක් විදිහට මට එන්න පුළුවන්. ඒක තමයි අපි කර්ම විපාක කියන්නේ. අර තනත්තා ආයෙත් මුණ ගැහිච්ච වෙලාවට එයාට එයාට මතක් වෙනවා අවල් දවසේ හම්බ වෙලා මේ මොකද සතුටින් මම කතා කරා. ඒ ඒ ඒ සතුටේ කිසියම් කොටසක් ඒ ඒ තනත්තාගේ මතකයේ තැන්පත් වෙලා තියෙනවා. ඒ ඒ ඒ දානුව තමයි ප්‍රතිචාර දක්වන්නේ. අපි අපි හිතියේ බොහොම නරක වෙච්ච හිතකින් නම් අසතුටෙන් නම්, ද්වේෂයෙන් නම්, අමනාපයෙන් නම් ඉතින් කවුරු මුණ ගැහුණත් අපි මොනවා කිව්වත් හොඳින් කියන්න පුළුවන්. නමුත් ඒක පිටුපස්සෙන් අර දුක වහිනවා, ද්වේෂය වහිනවා, ඒ ඉරියව්ව තුළින්, කතාව තුළින් එතකොට ඒ අනිත්‍යනා විහිිත ඇතුළටත් මොන ලස්සන වචන තිබ්බත් වචන නෙමේ හිතට යන්නේ ඒ වචනයේ පිටුපසින් තියෙන හැඟීම අපේ හදවතින් පිටවෙනේ වර්ෂාව, දුකේ වර්ෂාව, ද්වේෂයේ වර්ෂාව. ඒකට එයාගේ හිතත් දෙමෙනවා ද්වේෂයේ වැත්තෙන්. අසහනයේ වැත්තෙන්. ඊට පස්සේ ඉතින් දැන් එයාගේ හිතත් නරක වෙලා තියෙනවා. ඒක තව කෙනෙක් මුණ ගැහුණාම එයාට අර බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැරි නම් ඒ තුන්වෙනි පුද්ගලයාගේ හිතත් ටිකක් නරක කරනවා. ඒතර මේ විදිහට මේ අසහනයේ වර්ෂාව පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වෙමින් වැඩි වෙමින් වහිනවා දිගටම දිගටම නැවත දවසක මට ඒ කෙනෙක් මුණ ගැහුණාම එයාගේ මතකයේ තියෙනවා නම් ඒ සම්පූර්ණ සතුටක් මට ඒ තැනත් මුණ ගැහුණාම ලැබෙන්නේ මක්නිසාදර මා හිත නරක කරපු ඒ කර්මයේ බලපෑම නැවත ලැබෙනවා ඒක යුක්ත දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික ප්‍රතික්‍රියාවක්. දැන් මේක එක කාරණයක් මේ කායික වශයෙන් සිදුවෙන මේ චක්කාකාර වර්ෂාව, ආහාර වර්ෂාව, ජල වර්ෂාව, ආස්වාද ප්‍රස්වාස වර්ෂාව ඊළඟට මානසික වශයෙන් තියෙන මේ හැඟීම්මය වර්ෂාව මේවා අඳුනා ගන්න එක. ඊළඟට තව කාරණයක් තමයි දැන් මේ වැස්ස ගැන කතා කරනකොට අපිට අපේ අදහසක් තියෙනවා මේ මෙතන දෙවි කෙනෙක් වගේ කවුරු හරි ඇති කියන එක. ඒක හැම සංස්කෘතියකම තියෙන ලක්ෂණයක්. මේ වැස්සට අධිපති දෙවි කෙනෙක් ඇති කියන එක. අපි කියනවා වැස්ස වලාහක දෙවියෝ කියලා. ඉතින් එක එක නම් වලින් කියන එක. කොයි ලංකාව, ඉන්දියාව, බටහිර, ග්‍රීස් මේ හැම තැනකම ඔය අදහස කියනවා. ඉතින් මොකද මේ මාහයියෙන් ගොරවනවා හැනවා. විදුලි කොටනවා හැනවා. ඉතින් මේවා තේරුම් ගන්න බැරි වෙනකොට අපි පුද්ගලත්වයක් ආරෝඪ කරනවා, ආරෝපණය කරනවා. කවුරු හරි කරන දෙයක්. මොකද හිතපු ගමන් වහිනවා හිතපු ගමන් වහින්නේ සමහර විට මේ වැස්ස අපිට හරීම ප්‍රයෝජනවත් ඉතින් ප්‍රයෝජනවත් වෙන කාලට වහිනකොට අපි හිතනවා අපිට උදව්වක් කරේ කියලා. අපිට ඕනේ කාලෙට වහින්නේ නැත්නම් අපි හිතනවා හිතාමතාම වස්සන්නේ කියලා. එපා කාලෙට වහිනකොටත් අපි හිතනවා අපිට මේ කරදර කරන්නේ කියලා. ඒ නිසා මේ සබා දහමට වැස්සට අපි හුඟක් පුද පූජා කරනවා. කෙලවරක් නැති පුද පූජා කරනවා. කවුරු හරි ඇති කියලා හිතාගෙන හැබැයි අප දන්නවා මේ වැස්ස පිළිබඳ විද්‍යාව අප කලින් කතා කරපු ඒ ජල චක්‍රය අතරක් නැතුව කෙනෙකුට අවබෝධ වෙනකොට අර වස්තවනවයි කියලා හිතපු පුද්ගලයා නැති වෙලා යනවා අතුරුදහන් වෙලා යනවා. එහෙම කෙනෙක් නැති බව තේරෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන්නේ ස්වභාවික හේතු ඵල වාදයක්. ඒ වගේ අපේ ක්‍රියාකාරීත්වය තුලත් අපි හිතුවට මේ මම තමයි තරහ ගත්තේ මම තමයි සතුටු වුනේ කියලා හොඳට බැලුවොත් මේ මම කියන මම සතුටු වුණා නෙමෙයි සතුටු වන්න තරම් හේතු ටික එකතු වුණාම සතුට වහිනවා සතුට නැමැති වර්ෂාව වහිනවා දුක ට අවශ්‍ය හේතු ටික කවලම් වුණාම මිශ්‍ර වුණාම එකතු වුණාම අවශ්‍ය ප්‍රමාණයට දුක වහනවා. එතන මම ඉන්න ඕනේ මම හිතියත් නැතත් හේතු එකතු වුණාද තරහ එනවා හේතු එකතු වුණාද බිය ඇති වෙනවා හේතු එකතු වුණාද පාළුව ඇති වෙනවා මේ අපි අත්දකින බඩගින්නෙන්ද පුළුවන් ඒක මම ඉන්න ඕනේ හේතු එකතු වුණාම බඩගින්නෙනවා හේතු එකතු වුණාම පිපාස වෙනවා ඉතින් මේ දිගටම දිගටම දිගටම සිද්ධ වෙන්නේ මේ අපි ආශ්‍රයෙන් හැම දෙයක්ම හොඳට විග්‍රහ කරලා බැලුවොත් හරියට මේ වැස්ස වගේ කවුරුවත් ඕන්නේ හේතු නිසා ඊළඟ හේතු ඇති වෙනවා. ඒ හේතු නිසා ඊළඟ හේතු ඇති වෙනවා. එතකොට මේ මම නවන මගේ නවන කෙලවරක් නැති හේතු ඵල ක්‍රියාදාමයක එක්තරා මොහොතක තමයි ඔබ ඉන්නේ මම ඉන්නේ. මේ මම කියලා කියන්නේ මහා හේතුඵල චක්‍රයක හරියට වැහි බිඳුවක් වගේ. මේ වැහි බිඳුව මෙතන පටන් ගත්ත හේකුත් නෙමෙයි මෙතන ඉවර වෙන හේකුත් නෙමෙයි. මේ චක්‍රය අපි කොලේ කැන්දට මූදෙන් පටන්ගෙන වාෂ්ප වෙලා වලාකුළු නැතිලා ගනී භවනේ වෙලා වැස්ස විදියට වැහැලා පොළවට වැටිලා පොළව උඩින් ගලාගෙන ගිහිල්ලා උරලා උල්පත් විදියට ගලාගෙන ගිහිල්ලා ගංගාවෙන් ආයේ මූදට යන ටික පොඩි කොලයක අඳින්න පුළුවන් උනාට ප්‍රබාදාමී මේ චක්‍රය මහ පොළව තරම් විශාලයි. මේ මෙහෙම වාස් වෙන වතුර මෙතෙන්ටම වැටෙනවා කියලා නීතියක් නෑ. කොහේ යනවද කවුරුවත් දන්නේ නෑ. ඒතර මේක මහා විශාල චක්‍රයක ඒ චක්‍රය බැලුවොත් හරි ලොකුයි. මහා විශාල චක්‍රයක්. සබාධහමී ওই වර්ෂා චක්‍රය. ඒකේ මේ වැහි බිඳුවක් බැලුවොත් පුංචි පිටක් වගේ ගණන් ගන්නම බැහැ. ඒ වගේ මේ සබාධහමී සුවිශාල හේතුඵල චක්‍රයක පුංචි වැහි බිඳුවක් වගේ තමයි ඔබත් මාත්. හැබැයි වැහි බිඳුවට සමන් හරිය විශාලයි. මොකද මේ වැහි බිඳුවට දැනෙන්නේ Taman විතරයි. මට මාව මහ ලොකු කෙනෙක් මම මගේ කියලා සීමාවක් තියනවා වැහි බිඳුවට ඒ වටේ සීමාවක් තියනවා වගේ හැඩයක් තියනවා පාටක් තියනවා අනන්‍යතාවයක් තියනවා ඒ ඔක්කොම මං මගේ කියලා වෙන් කරගෙන තියාගෙන ඉන්නවා හැබැයි මොහොතකට කලින් බලාකුලේ ඉන්නකොට ඒක තිබුණේ නැහැ තව ටිකකින් මම කානුවට එකතු වුණාට පස්සේ ගලාගෙන යන වතුරට එකතු වුණාට පස්සේ ඒ අනන්‍යතාව ඉවරයි. ඒ අර වැහි බිඳුව ප්‍රතිබිච්ච හැඩේ පාට මොනවත් නැහැ දැන් එතන. එතන මේ ත්‍ක්කය තමයි අපේ අතීතය අනාගතය. එතන මම හිතියෙත් නෑ අනාගතෙත් නෑ. මේ මොහොතේ තමයි ඔක්කොම කෑ ගහන්නේ, සතුටු වෙන්නේ, උඩපණින්නේ, පරිස්සම් කරගන්න බලන්නේ. වෙන් කරගන්න හදන්නේ. ඔක්කොම. තව ටිකක් ඉස්සරහට යනකොට ඒක නැති වෙනවා. අතීතයේ හුඟක් එහාට ගියත් ඔය එකක්වත් තිබුණේ නැහැ. ඒතර මේ වර්තමාන මොහොතේ පවතින දේ ඇත්තටම මමද කියලා හිතන්න වටිනවා. මේ අපිට ඇඟට දැනෙනවා නම් වෙහසක් ඒ වෙහස මමද? කොහොමද ඒ වෙහසට මම කියන්නේ? වෙහසක් විතරයි නේද තියෙන්නේ? වෙහසයි මමයි කියලා දෙකක් තියෙනවා. බඩගින්න බඩගින්නක් කියන මමයි බඩගින්නයි කියලා මෙතන දෙකක් කියනවාද? නැත්නම් ඇත්තේ බඩගින්නක් විතරද? ඒක අපිට ඒව ගැන භාවනා කරන්න පුළුවන්. මේක තමයි විදර්ශනා කියන්නේ. දැන් මෙතන විපාකයක් තියෙනවා. මම කියන කෙනෙකුත් ඉන්නවද? විපාකයෙන් තොර විපාකයේ බාහිර විපාකිත කෙනෙක් ඉන්නවද? නැත්නම් ඇත්තේ විපාකයක් විතරද? ඇත්තේ වැහි බින්දුව විතරද? වැහි බින්දුයි වැස්සයි කියලා දෙකක් තියෙනවාද මෙතන? අපි කියනවානේ වැස්ස වහිනවා කියලා. ඒතර අපි හිතනවා මොකක් හරි මෙතන දෙයක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා කියලා. එහෙම දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ වැස්ස වහිනවා කියන්නේ ගඳ ගලනවා කියන්නේ. හැබැයි හොඳට බැලුවොත් තියෙන්නේ එකයි. මොකද්ද? ওই දෙකෙන් එකයි තියෙන්නේ. වැස්ස විතරයි. ගලා යෑමක් විතරයි. ඒ ඒ ඒ ගලා යෑම අයින් කරලා ගඟ මෙන්න මෙන්න ගලා යෑම කියලා අපිට වෙන් කරලා පෙන්වන්න බෑනේ මෙන්න වැස්ස මෙන්න වහිනවා දෙක වෙන් කරන්න බෑ ඒ වගේ බලන්න වෙන් කරන්න පුළුවන්ද මෙන්න මෙන්න අතීතේ මතක් වෙනවා මෙන්න මම මෙන්න හෙට ගැන සැලසුම් කරනවා මෙන්න මම ඉන්නවා මොනවා හරි වර්තමානයේ යමක් ඔබ අත්දකින්නවද බලන්න ඒ අත්දකින්න දේ සහ මම වෙන් කරලා ගන්න පුළුවන්. නැත්තම් ඇත්තේ හුදු අත්දැකීමක් විතරක්ද? හුදු ශෝකයක් විතරක්ද? හිතේ සතුටක් විතරක්ද? සතුටක් තියෙනවා. මම කොහෙදී? සතුට තියෙනවා ඇත්ත. හේතු නිසා සතුට ඇති වුණා. ඒක ටික වෙලාවක් ඒ සතුටේ වර්ෂාව වැහලා පායලා ඊට පස්සේ ආයෙ වැස්සද කියලා හොයාගන්න බෑ අප සතුටින් හිටියද කියලා ටික වෙලාවකින් මතකත් නෑ සලකුණක්වත් නෑ දුකක් ආව ගමන් හරියට මහා පෑවිල්ලක් ආවම වැස්සද කියලා හොයාගන්නත් බෑ ඉතින් ඒ වගේ මේක විදර්ශනාවට සම්බන්ධයි මොකද්ද මෙතන අත්දැකීම සහ අත්දකින්න කෙනා කියලා දෙකක් තියෙනවද? ඉන්නවද දෙන්නේ වැස්ස සහ වැස්සේ අයිතිකරු. තරහ සහ තරහේ අයිතිකරු කියලා මම කෙනෙක් මම අත්දකින්න දේ තව එකක්. එහෙමද නැත්නම් ඇත්තිවිදු අත්දැකීම. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේකට අනාත්ම කියලා කියනවා. ලොකු සහැල්ලුවකින් ඉන්න පුළුවන් මේ ඕන් නැති අපිට අයිති නැති කොහේවත් හේ තියෙන හේතු නිසා කොහෙන්වත් එන වැස්සක් මොකටද අපි අයිති කරගන්නේ? ඇයි අපි අයිති කරගන්නේ? මොනම වර්ෂාවක්වත් කායිකව දැනෙන වර්ෂා ආස්වාද ප්‍රස්වාසවල වර්ෂා මානසික වර්ෂා හැඟීම්මේ වර්ෂා මේ එකක්වත් අපි මොකටද අයිති කරගන්නේ? ඇත්තටම අපේ නෙමෙයි නම් ඇත්තට මේවට අපිට අයිතියක් කියන්න බැරි නම් එතකොට අපි මේ අයිති කරන් ඉන්න තේරුමක් නැති මහා දුක්ඛන්දරාවක් අපිට අතහැරලා දාන්න පුළුවන්. මේක හොඳ භාවනාවක්. වැත්ත නවත්තන්න අපිට බෑ. හැබැයි Tamanට පුළුවන්පත් වෙන්න මේ වැත්තේ අයිතිකරු කියන තත්වයෙන් අයින් වෙන්න. සිතවිලි එයි. හිත දුවයි. අපේ දුක එයි හිතට. අමනාපකම් එයි. හැබැයි ඒ වගේ අයිතිකරු නොවේ ඉන්න පුළුවන් නම් ඒවා ඇවිල්ලා යයි හරියට පුංචි ළමයෙක්ගේ හිතට ඔය ඇවිල්ලා යනවා වගේ ඊට පස්සේ ළමයා ආයෙ සාමාන්‍ය තත්ත්වෙන්නේ. මේ ළමයා ඊට පස්සේ මං දුකෙන් හිටියනේ කියලා ඒ ගැන ආයෙ පස්සෙවිතරි ඉන්නේ. මං තරහෙන් හිටියනේ කියලා පස්සෙවිතරි ඉන්නේ. මත් නිසා මේ ළමයා ඒව අයිති කරගන්න යන්නේ. ඒව ඉගෙන ගන්න අයිති කරගන්න. ටික ටික ටික ටික ළමයා හුරු වෙනවා, අපි හුරු කරනවා. ඔබ තමයි අයිතිකාරයා. ඔබ අත්දකින්න දේවල්. මේ සෙල්ලම් බඩු බබාගේ. මේ ඇඳුම් බබාගේ. මම මමත් බබාගේ අම්මා මම තාත්තා මම අයියා මල්ලි මේ ඔක්කොම අපි කියනවා. ටික ටික ඒ බබාට හුරු කරනවා ඒ බබා අයිතිකරු කියන එකේ බබාගේ අවශ්‍ය තියෙන දේවල්. ඉතින් ඒ වගේම පටන්ගෙන ටික ටික එහාට යනකොට ඒ බබා හුරු වෙනවා අයිති කරගන්නට තමන්ගේ හිතේ ඇති වෙන දේවලු ශරීරයේ සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ මහා දුකක අයිතිකාරයෙක් තමයි ඉතිරි වෙන්නේ ඒ බබා වැඩුණට පස්සේ. ඉතින් මෙතන භාවනා විදිහට අපිට කරන්න තියෙන වැදගත්ම දෙයක් තමයි තේරුම් ගන්න එක මේ වැස්සට අයිතිකාරයෙක් නෑ. කොතෙන්ද අයිතිකාරයෙක් දාන්නේ? කෙලවරක් කියන්න බැරි කවුමද? මම කියන්නේ කෙලවරක් හොයාගන්න බැරි මහා සාංශාරික ශක්‍රයක පුංචි වැහි බින්දුවක්. ඒක මේ මොහොතේ මිනිස්සෙක් විදිහට මෙතන ඉන්නවා. ඊට කලින් වැඩුණු කෙනෙක් විදිහට නෙමෙයි ළමයෙක් විදිහට ඉන්න ඇති. ඊටත් එහා යනකොට බිලිඳෙක් දනගාන ඊටත් එහා කලලයක්. ඊටත් එහා දන්නේම නෑ අපි. කොහොම හිටියද දන්නේ? ඉතින් ඉස්සරහටත් ඒ වගේ. වයසක කෙනෙක් වෙයි, කායන ඉන්න කෙනෙක් වෙයි, බුද්ධ ශරීරයක් වෙයි ඊට පස්සේ ඒත් දන්නේ. ඒතර මේ මේ සාංසාරික චක්‍රයේ නොදන්නා ආරම්භයක නොදන්නා අවසානයක එන ආරම්භයක් අවසානයක් කියන්න බැරි රවුමක මේ වර්තමාන වැහි බිඳුවතේ මිනිස්සෙක්සේ ඔබත් මාසේ. ඒතර මේ අපි ඇවිල්ලා ලොකු දුර ගමනක පුංචි ගමන් හැදීමක් තමයි වෙන්නේ. නවාතනක් නෙමේ අපි පොඩ්ඩක් අපි අරිනවා. ඒක ආයෙත් යනවා. ඒතර මේක තේරුම් ගත්තහම තේරුම් ගන්න ගන්න මේකේ තියෙන රැවටිල්ල තේරෙනවා. රැවටිල්ල තේරෙන්න තේරෙන්න මේ චක්‍රය අතාරින්න පහසු වෙනවා. ඒ චක්‍රය අතාරින්න පුළුවන්. ඒක අල්ලගෙන අපි ඉන්නේ. අල්ලගෙන ඉන්නකල් අපි කැරකෙනවා. දුකත් එක්ක කැරකෙනවා, සතුටත් එක්ක කැරකෙනවා, වේදනාවත් එක්ක කැරකෙනවා, බඩගින්නත් එක්ක කැරකෙනවා, විපාකයත් එක්ක කැරකෙනවා, නිදිමතත් එක්ක කැරකෙනවා. කෝපයත් එක්ක කරන්නේ හැම දෙයක් එක්කම අපි ලොකු සංසාරික රවුමක් ගන්නවා. වැස්ස අපිට කියලා දෙනවා නතර වෙන හැටි, පායන හැටි. නිමාවක් දකින්නට පුළුවන් කියා ඕනෑම වසාවක. එකපාරට නෙමෙයි ටික ටික ටික ටික අඩු වෙලා අඩු වෙලා ඕනෑම සිටිවිලි වර්ෂාවක ඕනෑම ශෝක වර්ෂාවක අසහනී වර්ෂාවක මේ සමස්තයක් විදිහට ගත්තාම මේ සාංකාරික වර්ෂාවත් ඉවර වෙනවා ඉවර කරන්න පුළුවන් ඒක නිමා කළ හැකි දෙයක් කියන එක මේ වහින වැස්ස අපිට කියලා දෙනවා ඒ පාදමට අපි අහුම්කම් දෙන්නට ඕනේ අපි පිට වෙලාවක් මේ වැස්සත් එක්ක භාවනා කරමු